සමන්තා චක්කවාලේසු අත්තා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදංකා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදංකා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 නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පූජනීය වන්දනීය ශීලවන්ත ගුණවන්ත මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ යුතුම් ශ්‍රී සද්ධර්මය අපේ ජීවිතයට එකතු කරගත්තාම අපට පුදුමාකාර විදිහේ මානසික සැනසීමක් මානසික සැහැල්ලු භාවයක් හැම වෙලාවෙම පින්වත්නි දැනෙනවා. ඒකේ කාන්තියෙම දැනෙන්නට ඕනේ. අපේ ධර්මය මානසිකාර නොකරනකොට ධර්මයේ තතු ගැන විමසන්නේ නැති වෙනකොට මේ ලෝකේ ස්වභාවය අපි අවබෝධ නොකරගෙන ඉන්න තාක්කල් අපි අපේ මනස බාහිර දේවල් වලින් පුදුමාකාර විදිහේ පුරව ගැනීමකට බන්ධනයකට ලක් කර ගන්නවා. ඒ හැම දෙයකින්ම වෙන්නේ පුදුමාකාර විදිහේ මානසික බරක්. පුදුමාකාර විදිහේ අපට අපේම පීඩාවක් අපට දැනෙනවා පින්වත්නි. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව අපි හිතන්න උත්සාහවන්ත වෙනකොට ධර්මයේ ළඟා කරගන්න උත්සාහවන්ත වෙනකොට ධර්මානුකූලව හැම දෙයක්ම දිහා දකින්න පෙළඹෙනකොට අපට පින්වත්නි මානසික නිදහසක් ලැබෙනවා. ඒක ඇත්තටම උපමාවකින් ওই ධර්මයේම දේශනා කරනවා. පොළොවට තියාගෙන හිටපු දෙයක් බිමින් තිබ්බ වගේ සහැල්ලු භාවයක් එනවා. ඒ සහැල්ලු භාවය ඇත්තටම පින්වත්නි අපිට අත් දකින්නට පුළුවන්කම තියෙනවා. මේ ධර්මයේ අපි පුරුදු පුහුණු කරගෙන යනකොට ඒ හිසින් මේ බර බිමින් තියන තිබ්බට පස්සේ ඇති වෙනවා හා සමාන පුදුමාකාර විදිහේ සැනසීමක් ඇලීම් වලින් ගැටීම් වලින් තොර වුණාම අපිට දැනෙනවා. ඒක ඕනෑම කෙනෙකුට අත් දකින්නට පුළුවන් මේ ධර්මයේ තුලින්. ඒහි පස්සේක ධර්මයක් සම්දිත්තක වූ ගුණයන්ගෙන් යුක්ත වුණු ධර්මයක් මේ මොහොතේම කවුරුවත් කිව්ව ඵලයට නැතුව අත් දැකලා අත් විඳලා Tamanට ඒ සැනසීම ඇති කරගන්න පුළුවන්. ඉතින් එවැනි වූ වටිනා ධර්ම පරයායන් පිළිබඳවයි පින්වතුන් දන්නවා අපේ මහා සංඝරත්නය සූත්‍ර ධර්ම විවරණ මේ ධර්ම දේශනා මාලාව තුළින් සාකච්ඡා කරන්නේ. අපි මේ දවස්වල ශ්‍රවණය කරමින් ඉන්නේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකයට අදාළ වූ සූත ධර්මයක්. අද අපිට සාකච්ඡා කරන්න තියෙන පින්වත්නි උපරිපන්නාසකේම විද්‍යමාන වෙන ශුන්්‍යත වග්ගය පිළිබඳව. ඒ වග්ගය පිළිබඳව කතා කිරීමේදී සූත්‍ර ධර්මයන් පිළිබඳව මාත්‍රීය දැනුමක් පමණයි අපි ලබා දෙන්නේ. ඒ තුළින් අපට මොනවද මේ ශුන්්‍යත වර්ගයේ සාකච්ඡා වෙන්නේ කියලා අපට යම්කිසි දල අදහසක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. අපේ පූජනීය වන්දනීය මහා සංඝරත්නය හෙට ඉඳන් මේ ශුන්්‍යත වර්ගයේ පවතිනා වූ සූත ධර්මයන් විස්තර විභාග කොට දක්වමින් උන්වහන්සේලා ඒ උතුම් වූ ධර්මය දේශනා කරනවා. පින්වත්නි අපට හම් වෙන ශුන්්‍යත වර්ගයේ සූත 10ක් තියෙනවා. එතෙන්දී පළවෙනි සූත්‍රය විදිහට තියෙන්නේ චූල ශුන්්‍යත සූත්‍රය. දෙවෙනි සූත්‍රය මහා ශුන්්‍යත සූත්‍රය. ඒ වගේම අච්චරිය අභූත සූත්‍රය. ඒ වගේම දන්ත භූමි සූත්‍රය, භූමිජ සූත්‍රය ඔය ආදී වශයෙන් සූත්‍ර 10ක් මේ ශුන්්‍යත වර්ගයේ අඩංගු වෙනවා. ඉතින් මෙන්න මේ සූත්‍ර 10 පිළිබඳව කෙටි විවරණයක්. අරමුණ මොකද්ද? මේක සාකච්ඡා වෙන්නේ මොනවාද කියලා අපි මාතෘකා මේ වශයෙන් දැනගමු. පළවෙනි සූත්‍රය චූර ශුන්්‍යත සූත්‍රය. මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මිගාර මාතු ප්‍රාසාදයේ වැඩ වාසය කරනකොට ආනන්ද තෙරුන් වහන්සේ අරමුණු කරගෙනයි මේ ආනන්ද තෙරුන් වහන්සේටයි මේ දේශනාව සිද්ධ කරන්නේ. මේක මාතෘකාව තමයි පින්වත්නි. ශූන්‍යතා වක්‍රාන්ති නිවර්තන විසින් නිර්වාණ මාර්ගයට යොමු වෙන ආකාරය පිළිබඳව. ශූන්‍යතාව පිළිබඳවයි ඒ තුළින් නිවනට යොමු වෙන ආකාරය පිළිබඳවයි මේ සූත්‍ර දේශනාව තුළින් සාකච්ඡා කෙරෙන්නේ. බුදුරජාණන් වහන්සේ එතෙන්දී දේශනා කරනවා ඇත් අස් ගව ඒ වගේම තමන්ගේ කියන ඒ වටිනා දේවල් භෞතික වශයෙන් තියෙන මේ සියලුම දේවල් මගහැරලා ඒ වගේම ස්ත්‍රී පුරුෂ මේ සියලුම සංඥාවන් වලින් ඈත් වෙලා මේ ඒ ලෞකික ජීවිතයේ පවතින බාහිර වූත් ඒ වගේම පණ තියෙන පණ නැති මේ හැම දෙයක්ම අතහැරලා දාලා ඒ සංඥාවෙන් මිදිලා දැන් ඇත්තරම දැන් කාන්තාවෝ වෙන්න පුළුවන් පිරිමි වෙන්න පුළුවන් එහෙම නැත්නම් වෙන බාහිර දේවල් වෙන්න පුළුවන් ඒ දේවල් කෙරෙහි ඇලීමක් නැතුව මේ දේවල් වලින් මිදිලා යම් කෙනෙක් පැවිදි ජීවිතයකටපත් වෙනවා කියන්නේ ඒ තුල ශූන්‍යත්වයක් ප්‍රකට කරගන්නවා. ඒ ඒ සංඥාවෙන් නිදලා පැවිදි ජීවිතයට ආවහම පැවිදි සංඥාවේ තමයි හිත පිහිටවල වාසය කරන්නේ. අන්න එතකොට මේ පැවිදි ජීවිතයේ ඒ සංඥාවේ වාසය කරනකොට අන්න අර මුල් සංඥාව හේතු කොටගෙන කෙලෙස් උපදින්නේ නැහැ. ඒ කියන්නේ අර ලෞකික ජීවිතේ ඉන්න කාලේ මොනවා හරි කෙලස් ධර්මයක් හටගත්තද ඒ කෙලස් ධර්මයන් වලින් ශූන්‍ය වෙනවා පැවිදි ජීවිතයකටපත් වුණාට පස්සේ. එතකොට ඊළඟට මොකද වෙන්නේ මේ පැවිදි ජීවිතයටපත් වුණාට පස්සේ ඒ භික්ෂු සංඥාවම පමණයි උන්වහන්සේ තුළ පවතින්නේ. ඊට පස්සේ භික්ෂු සංඥාවේ මෙනෙහි කරමින් වැඩ කරලා එතෙන්නුත් නවතින්නේ නැතුව අරඤ්‍ය පිළිබඳව සංඥාව ඇති කර ගන්නවා. එතකොට ඒ අරඤ්‍ය පිළිබඳව සංඥා ඇති කරගෙන වාසය කරනවා. ඒ අරඤ්‍ය කියන සංඥාවත් බැහැර කරලා පෘථිවිය, පඨවිය පිළිබඳව සංඥා ඇති කරගෙන වාසය කරනවා. බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව විස්තර විභාග මේ සූත්‍ර දේශනාවේදී විග්‍රහ කරනවා. ඊළඟට ඒ පඨවි කියන මේ සංඥාවක් ඒ ශූන්‍යත්වයක් ඉක්මවලා ආකාසානං ඡායතනය උපදවාගෙන ඒ තුල ඒ තුල වාසය කරනවා. මෙහෙම මෙහෙම පින්වත්නි විඥානං ඡායතනය ආකින් සංඥායතනය නේව සංඥානා සංඥායතනය ඒ වගේම අනිමිත්ත විදර්ශනා චිත්ත සමාධිය ආදී මෙන්න මේ ධර්මයන් මෙනෙහි කරනවා ඒ වගේම මෙන්න මේ ධර්මයන් මෙනෙහි කරනකොට උන්වහන්සේට ඒ සියලුම සංස්කාරයන් ධර්මයන් කෙරෙහි අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් උන්වහන්සේ දකිනවා. එහෙම දැකලා මේ සියලුම ධර්මයන් කෙරෙහි ශූන්‍යත්වය ප්‍රකට කරගෙන උතුම් රහත් ඵලයටපත් වෙනවා. මෙන්න මේ කාරණා බුදුරජාණන් වහන්සේ විස්තර වශයෙන් මොකද්ද පටවි ධාතුව මෙනෙහි කරනවා කියන්නේ අරඤ්‍ය සංඥා ඇති කරගන්නවා කියන්නේ වේදයන් වෙන්නේ මොනවාද කියලා දීර්ඝව මේ සූත්‍රය දේශනා කරනවා ඊළඟට අපිට හම්බ වෙනවා පින්වත්නි සූත්‍රයක් මහා ශුන්්‍යත සූත්‍රය කියලා මේ සූත්‍රය දේශනා කරන්නේ කපිල වස්තුවේ ඝත විහාරයේ වැඩ ඉන්නකොට ආනන්ද හාමුදුරන් තමයි දේශනා කරන්නේ එතනත් කතා කරන ශුන්්‍යත මේ භාවයෙන් මේ සංඥාවෙන් නිවන් මඟට ප්‍රවිෂ්ඨ වෙන ආකාරය ප්‍රකට කරගන්න ආකාරයේ මුගලම් අපේ ආනන්ද හාමුදුරුවෝ සිවුරු මහමින් ඉන්න බොහෝ පිරිස් එක්ක ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ එතෙන්ට වැඩම කරලා ආහන ආනන්ද මොකද කරන්න කියලා ස්වාමීනි. එතන බොහෝ දෙනෙක් සිවුරු මහනවා මේ පිරිස් එකට එකතු වෙලා ඉන්නවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ බොහෝ පිරිස් සමග සිටීමේ ආදීනව කියලා. ඒ ඝන සංගණිකාරාමේ තාවයේ ඇති ඒකේ තියෙන මහානකමට තමන්ගේ පැවිදි සැපයට වෙන බාධාව ගැන තෙන්දි විස්තර කරනවා ඊළඟට තනිව සිටීමේ ඇති ආනිසංස පිළිබඳව දේශනා කරනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ එහෙම හුදකලාව වාසය කිරීම තුළින් නිවන් මඟ සකස් වෙනවා කියලා බුදුහාමුදුරේ දේශනා කරනවා. ඊළඟට ශූන්‍යතා විහරණයෙන් ඒ වගේ මේ සියලුම නිමිතීන් අමනසිකාරය තුළින් මෙනෙහි නොකිරීමෙන් ඒ කියන උදාහරණයක් ගත්තොත් එහෙම දැන් අර පිරිසත් එක්ක ඉන්නකොට ඒක එක පුද්ගලයන් උපාදාන කරගෙන ඒවා ඒ සංඥාවන් තුළ ඇලෙමින් ගැලෙමින් ඉන්නවා. ඒ පිරිස් වලින් වෙන්වෙලා ඒ පිරිස් මානසිකාරය කිරීමත් නතර කරලා ඉන්නකොට එතකොට අර සංඥාව ශූන්‍ය භාවයකටපත් වෙනවා. ඊළඟට ඇතුළත ශූන්‍ය ශූන්‍යතාවයක් ඇති කරගෙන වාසය කරනවා. ඒ ඒ වාසය කරන්නට වගේ පිරිසගෙන් ඈත් වෙලා ඉන්න කෙනෙකුට. ඒ කියන්නේ සතර ධානාදී උපදවාගෙන වාසය කිරීම. ඊළඟට තමාගේත් අනුන්ගේත් ස්කන්ධ ධර්මයන් වල ශූන්‍යතාව දකිනවා. ඒ වගේම පංචස්කන්ධයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මේ ත්‍රිලක්ෂණ ධර්මයේ ප්‍රකට කරගන්නවා. ඒ තුල ශූන්‍යතා විහෙරණය අවබෝධ කරගෙන ඒ තුළට හිස් භාවය අසාර භාවය ප්‍රකට කරගත්තට පස්සේ අන්න ඒ වගේ උතුමන් වහන්සේ නමක් නිවන අවබෝධ කරගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ පිළිපැදිය යුතු මේ ආකාර පිළිබඳව දේශනා කරනවා. ඒ රහත් භාවය සඳහා මෙන්න මේ මේ මේ ශූන්‍යතා විහෙරණයන් වලින් යුතුය විය යුතුය කියලා ආනන්ද හාමුදුරුවන්ට මේ මහා සංඝත සූත්‍රයේදී විස්තර කරලා දේශනා කරනවා. ඊළඟට හම්බ වෙනවා පින්වත්නි අපේ සූත්‍රයක් අච්චරි අබ්බූත සූත්‍රය කියලා. මේකේ මේ දේශනාව සිද්ධ වෙන්නේ සවැත් නුවරදී දෙව්රම් මෙහෙරදී ආනන්ද හාමුදුරුව තමයි මේ සූත්‍ර දේශනාව කරන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ තිබුණේ අසිරිමත් සිදුවීම් පිළිබඳවයි අච්චාරිය අබ්බූත සූත්‍රය තුළින් ආනන්ද හාමුදුරුව විග්‍රහ කරන්නේ. එතෙන්දී බොහෝ කාරණා ටිකක් ඉස්මතු කරනවා. බුදුරජාණන් වහන්සේ සිහියෙන් තුසිතේ ඉපදීම, සිහියෙන් තුසිතෙන් දිව්‍ය ලෝකයෙන් චුත වීම, ඒ වගේම තුසිත දිව්‍ය ලෝකයේ පරමායුෂ වින්දනය කිරීම, ඒ වගේම මේ මව් කුසේ පිළිසිඳ ගත්තාට පස්සේ මේ අප්‍රමාණ වූ ආලෝකයක් මෙමුළු ලෝකයේ පුරාම ඇතිවීම ඒ වගේ මව් කුසේ පිළිසිඳ ගත්තාට පස්සේ දසදහසක් ලෝක ධාතු කම්පා වීම මව් කුසේ පිළිසිඳ ගත්තාට පස්සේ දෙවරු රැකවල් ලබා දීම ඒ වගේම මව් කුසේ පිළිසිඳ ගත්තට පස්සේ මව් ශීලවන්ත වීම ඒක එක ධර්මතාවයක් මවගේ මවකගේ බෝසත් දරුවෙක් හටගත්තාට පස්සේ රාග සිතුවිල්ලක් ඇති වෙන්නේ නැහැ. පස්කම් සැප සැපත කෙරෙහි ඇලීමක් ඇති වෙන්නේ ඊළඟට මව කුසට බැසගත්තාට පස්සේ සියලුම සම්පත් ලැබීම ඒ වගේම මව ලෙඩ නොවීම ඒ කුසේ ඉන්න දරුවා මවට බලන්න පුළුවන්කම තිබීම ඒ වගේම මේ අන්‍ය දරුවන්ෙන් නැතුව මව හිතගෙන ඉඳද්දීම හරියට ඒ දරුවා යමකින් බැහැලා යනවා වගේ මව කුසින් ඉපදිලා මේ මහ පොළොවට වැඩම කිරීම ඒ පොළවේ බිම තියන්න කලින් මේ බ්‍රහ්මයන් ඇතුලේ දෙවියන් පිළිගැනීම අපේ බෝසත් කුමාරයා ඒ වගේම බිහි වුණාට පස්සේ ඒ සිංහනාදයේ පැවැත්වීම ඒ වගේම සීත උෂ්ණාදී මෙන්න මේ ධාරා දිය ධාරා දෙකක් මේ දෙවරුන්ගේ මෙහෙවීම මතින් මේ පොළවට පතිත වීම ඉදීමත් එක්ක සිද්ධ වුණ දේවල් ඒ වගේම උන්වහන්සේ ඇවිදගෙන ගිහිල්ලා අර මහා සිංහනාදයක් කරනවානේ අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස අන්නේ වගේ අර සාමාන්‍ය කෙනෙකුට නැති සාමාන්‍ය සත්‍යයකට නොවන ඒ බුදුරජාණන් වහන්සේ නමකටම සිද්ධ වෙන ආශ්චර්ය වුණ අද්භූත. ඇත්තටම ඉතින් ආශ්චර්යයි අද්භූතයි. මේවා සමහරට කෙනෙක්ට කියනකොට හිතෙන්න පුළුවන් එහෙම වෙන්නත් පුළුවන්ද? ඕවා ප්‍රබන්ධ කතා එහෙම වෙන්නේ එහෙම සමහර වෙලාවට අර විචාර බුද්ධියක් නැති ශ්‍රද්ධා මාත්‍රයක් නැති අයට ඇති වෙන්න පුළුවන්. ඒ අච්චාර්ය අබ්බූත කියන වචනේම තේරුම අපි තේරුම් ගන්න ඕනේ. ඒක ආශ්චර්යයක්. ඒක අබ්බූතයි. අබ්බූත කියලා කියන්නේ හිතලුවක් කියන එක නෙවෙයි. ඒක සිදු වුණ දෙයක් හැබැයි සාමාන්‍ය කෙනෙකුට සිද්ධ වෙන්නේ නැහැ. ඒක ආශ්චර්ය වූ දෙයක්. ඒ නිසා එන්නේ කාරණා පිළිබඳව ආනන්ද හාමුදුරුව මේ අච්චරිය අබ්බුදු සූත්‍රයේදී විග්‍රහ කරනවා. අන්නේ විග්‍රහයන් තමයි පින්වත්නි මේ සූත්‍රය තුළ අඩංගු වෙන්නේ. ඊළඟට බක්කුල කියලා සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රය රජගහනුවර වේළුවනාරාමයේදී තමයි සිද්ධ වෙන්නේ. බක්කුල මහරහතන් වහන්සේ අචේල කස්සප කියන මේ බ්‍රාහ්මණයට තමයි දේශනා කරන්නේ. ඒ කියන්නේ බක්කුල මහරහතන් වහන්සේ තමන්ගේ ජීවිතයේ පිළිබඳව තියෙන ඒ අසිරිමත් භාවය බොහොමයක් මේ සූත්‍රයේ දේශනා කරන අපි අතරින් කිහිපයක් සඳහන් කළොත් අවුරුදු 80ක් මේ වෙලා පැවිදි පැවිදි ජීවිතයේ ඉන්නකොට ඒ කාලය තුලදී උන්වහන්සේ මේ උන්වහන්සේ එකවරක් හරි කාම සිතවිල්ලක් කාම සංඥාවක් ඇති උනේ වෙලා නැහැ. ඒ කාම සංඥාවක් ඇති නොවීම අවුරුදු 80ක් වන පැවිදි ජීවිතය තුළ ව්‍යාපාද සිතවිල්ලක් ඇති නොවීම, විහිංසා සිතවිල්ලක් ඇති නොවීම, ඒ වගේම කාම විතරකයක් ඇති නොවීම, ඒ වගේම විහිංසා ආදී මෙන්න මේ මේ ගහපති චීවරයන් කෙරෙහි උන්වහන්සේට කිසිම ඇලීමක් නොවීම ඒ වගේම සිවුරක් සඳහා රෙද්දක් උන්වහන්සේ නොකැපීම. ඒ කියන්නේ අවුරුදු 80කටම උන්වහන්සේම සිවුරක් සකස් කරගන්නයි කියලා උන්වහන්සේ ඒ වස්ත්‍රයක් කපලා නැහැ කියන ඒ තරම් උන්වහන්සේ අල්පේච්ඡව උන්වහන්සේ එක්‍රම තුන් සිවුරකින් පමණක් උන්වහන්සේගේ ජීවිතය ගත කරලා තියෙනවා. ඒ වගේම ආරාධනාවලට මේ වැඩම නොකිරීම ඒ වගේම ඒ වගේ අදහසක්වත් උන්වහන්සේගේ සිතේ ඇති නොවීම ඒ කියන්නේ දායකයෝ මට ආරාධනා කරයි අසවල් දානෙට ආරාධනා කරයි අසවල් දේට ආරාධනා කරයි ඒ වගේ උන්වහන්සේ සිතවිල්ලක්වත් ඇති නොවීම ඒ වගේම මේ අවුරුදු 80 තුලදී මේ නිවසක ඉඳගෙන උන්වහන්සේ දානෙ වන්දනා නැහැ ඒ වැළඳීම ඒ වගේම කිසිම කෙනෙකුගෙන් සාමනීර කිසිම කෙනෙකුගෙන් උන්වහන්සේ ඌවටන් ලබා නොගැනීම කියන අවුරුදු 80ක් තරම් කාලයක් උන්වහන්සේ පැවිදි ජීවිතේ ගත කරලා තියෙනවා. ඒ කාලය තුලදී කිසිම සාමනීරයෙකුගෙන් ඌවටනක් අරගෙන නැහැ. ඒ වගේම අරලු කෑල්ලක්වත් උන්වහන්සේ ඒ කාලය තුලදී වළඳලා නැහැ. කිසියම් විදිහේ ලෙඩක් දුකක් හැදිලා නැහැ. ඒ වගේම උන්වහන්සේ නිදා ගමන් ගන්න ඉරියව්වෙන් උන්වහන්සේ මේ අවුරුදු 80 තුළ ඉඳලා නැහැ. ඒ වගේම භික්ෂුන් වහන්සේලා කැඳවලා මෙන්න මේ සියලු කාරණා මේ අචේල කස්සපට කියලා මේ බක්කුල මහරහතන් වහන්සේගේ ජීවිතයේ තිබුණ අවුරුදු 80ක් තරම් කාලයක් මම මගේ ජීවිතය ගත කළා. මෙන්න මේ කාලෙදි මගේ ජීවිතේ ගෙවුනේ මෙහෙමයි. දැන් බක්කුල මහරහතන් වහන්සේ කියන්නේ ප්‍රසිද්ධ උන්වහන්සේට කිසිම ලෙඩක් දුකක් ඇති නොවුන උතුමන් වහන්සේ නමක් විදිහටනේ. නමුත් මේ සූත්‍රය විමසනකොට අපිට පැහැදිලි වෙනවා උන්වහන්සේගේ ජීවිතය තුළ තව බොහෝ ගුණාංග රාශියක් තිබිලා තියෙනවා. අපිට ඉස්මතු වෙලා තියෙන්නේ ලැබුණේ නෑ අල්ලු පැත්තක්වත් ගත්තේ නෑ කියන එක. නමුත් ඊට වඩා බොහෝ ගුණාංග උන්වහන්සේගේ ජීවිතය තුළ පැවතිය බවට මේ බක්කුල සූත්‍රය තුළින් පින්වත් අපිට ප්‍රකර කරගන්න පුළුවන්. ඊළඟට ඒ ඒ ඒ විස්තරේ බමුණාට ප්‍රකාශ කරනවා. උන්වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටියා. ඊට පස්සේ උන්වහන්සේගේ පිරිණුවන් පෑමයි භික්ෂුන් වහන්සේලා කැඳවලා උන්වහන්සේ ඒ පිරිණුවන් පාන බව භික්ෂුන් වහන්සේලාට දන්වල උන්වහන්සේගේ පිරිණිවීමක් පෑම පිළිබඳවත් මේ සූත්‍ර දේශනාව තුළ විස්තර විභාග කොට දක්වලා තියෙනවා. ඊළඟට අපිට හම්බෙන්නේ පින්වත් මේ දන්ත භූමි සූත්‍රය මේ දන්ත භූමි සූත්‍රය දේශනා කරන රජගහනුවර වේළුවනාරාමේදී භාග්‍යතුන් වහන්සේ අචිරවතී සමුද්දේශකයින්ට තමයි මේක දේශනා කරන්නේ. හත්ති දමන පරයායට අනුව තමයි ඒ නිවන් මඟ සකස් වෙන විදිහ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ධ්‍යාන, සමාපatti ආදී මේ උසස් වූ ගුණයන් ඇති කර ගැනීම පිළිබඳව බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවට පස්සේ අර ඒ ස්වාමින් වහන්සේගේ කුමාරයෙක් ඇවිල්ලා අහනවා. උන්වහන්සේ වෙලාවේ මේ ධානා සමාපatti පිළිබඳව කිව්වහම ඒ පිළිබඳව වැඩි කැමැත්තක් දැක්වේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේට ඒ කාරණාව කිව්වහම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාමයන් මත ඉඳගෙන යම් කෙනෙක් ඒ කාම ජීවිතය ගත කරමින් යම් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් මේ උසස් ගුණයන් ඇති කරගන්න ඒ එහෙම ඒක හරියන්නේ නැහැ. ඒ දැන් වෙන් වුණාට පස්සේ තමයි මේ ගුණයන් ඇති කරගන්න පුළුවන් කියලා දේශනා කරනවා. ඊළඟට ඔය කන්දක් උපමා කරගෙන මිත්‍රයෝ දෙන්නේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ උපමා කතාවක් ගේනවා දේශනා කරනවා එක්කෙනෙක් කන්ද උට නගිනවා ඒ කෙනාට මුළු ප්‍රදේශයෙන් පේනවා එයා යාළුවටත් කියන යාළුවේ මට මේ වටේ පේනවා බොහොම හොඳයි මෙතන කියලා අරයා පිළිගන්නේ නැහැ මොකද එයා කන්දර නැග්ගේ නැති හින්දා කොහොම හරි එයාව එක්කගෙන ගියාට පස්සේ එයාත් ඒක පිළිගන්නවා මොකද එයාට මුලින් තේරුම් නැති වුණාට පස්සේ එයාට ඒක ප්‍රත්‍යක්ෂ කරදීම හේතු කොටගෙන ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන කැලෙයින් නැතෙක් උපමා කරගෙන ඒ උපමා කරගෙන රජ කෙනෙක් ගාවට එක්කන් ඇවිල්ලා ඒ යථා මෙල්ල කරන්න උත්සාහවන්ත වෙනවා සමහර ඇත්තු මෙල්ල නොවේ කලුරිය කරනවා සමහර ඇත්තු මෙල්ල වෙලා කලුරිය කරනවා මරණයටපත් වෙනවා ඒ වගේ එහෙම වුණාම මෙල්ල වෙලා මිය ගිය ඇත්තු පිළිබඳව මෙල්ල වුණ කීකරුතුම් විදිහට පිළිගැනීමක් තියෙනවා මෙල්ල නොවේ මරණයටපත් වුණ ඇත්තු පිළිබඳව ඒ මෙල්ල නොවේ මරණයටපත් වුණ ඇත්තු කියන මෙන්න මේ මෙන්න මේ මෙන්න මේ ස්වභාවය තියෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මගේ මේ ශාසනයේ මම ශ්‍රාවකයන්ව හික්මන විදිහක් තියෙනවා. රැත්ෙක් මෙල්ල කරනවා වගේ මමත් ශ්‍රාවකයන් හික්මන විදිහක් තියෙනවා. එන්නේ හික්මන ආකාරයන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය තුළදී විස්තර කරනවා. ඒ වගේම උන්වහන්සේ සතිපට්ඨානයේ යොදවන විදිහ පිළිබඳව දේශනා කරනවා. ඒ වගේම මේ ඇතා ඇතාගේ උපමාවෙන්ම ඉෂ්ඨවීර මධ්‍යම තරුණ භික්ෂුන් වහන්සේලා රහත් නොවි කල්ලිය කිරීම ඒ කල්ලිය කිරීම පිළිබඳව දේශනා කරනවා ඒ වගේම ඉෂ්ඨවීර මධ්‍යම රහත් ඒ උතුමන් වහන්සේලා ඒ රහත්භාවයෙන් පින්වම් පෑර පස්සේ උන්වහන්සේලා ඒ පරිනිර්වාණයටපත් වුණා කියන ඒ ගණයට අයත් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අචිරවතී ස්වාමින් වහන්සේගේ ඒ භාග්‍යතුන් වහන්සේගේ ඒ දේශනාව අහලේ අචිරවතී ස්වාමින් වහන්සේ සතුටට ප්‍රීතියටපත් වෙනවා. ඉතින් මේ සූත්‍රය තුල අඩංගු වෙනවා සමස්තයක් විදියට ගත්තොත් සතිපට්ඨානය දේශනා කළේ ඒ තුළින් සත්‍යයන් හික්මුණ විදිහත් ඒ වගේම රහත්භාවයට නොවේ කලුරේ කරන අපවත්තනේ භික්ෂුන් වහන්සේ මරණයට පත්වන එහෙම නැත්නම් කලුරේ කිරීමේ ගණයට වැටෙනවා ඒ වගේම රහත් වෙලා වේමම් පාන උතුමන් වහන්සේ පින්වම් පාන ගණයට වැටෙනවා කියලා බුදුරජාණන් වහන්සේ උපමා මගින් මේ සූත්‍ර දේශනාව දේශනා කරනවා ඊළඟට පින්වත්නි අපිට හම්බෙන මේ භූමිජ සූත්‍රය මේ දේශනාව සිද්ධ කරන රජගහ නුවර වේළුවනාරාමේදී භූමිජ තෙරුන් වහන්සේ ජයසේන කුමාරයාට පලි අධි මේ මේ පල අධිගමයට ඒ පිළිබඳවයි මේ විස්තරය සිද්ධ කරන්නේ. එතකොට ජයසේන කුමාරයා භූමිජ තෙරුන් වහන්සේගෙන් අහනවා මේ බ්‍රහ්ම චර්යාවෙහි මේ ශාසනයෙහි කැමැත්තෙන් බ්‍රහ්මචර්යාවේ හැසිරුණත් ඒ වගේම අකමැත්තෙන් බ්‍රහ්මචර්යාවේ හැසිරුණත් මේකෙන් ඵලයක් ලබන්න බැහැ කියලා ඇතම් ශාස්ත්‍රවරුන්ගෙන් වාදයක් තමන් අහලා තියෙනවා. කැමැත්තෙන් Brahmacharyaවේ හැසිරුණා, අකමැත්තෙන් Brahmacharyaවේ හැසිරුණා මේ ශාසනයකින් තමන්ට ඵලයක් ලබන්න බෑ කියලා සමහර ශාස්ත්‍රවරුන්ගෙන් තමන් අහලා තියෙනවා කියලා මේ භූමියේ තෙරුන්ගෙන් මේ ජයසේන කුමාරයා අහනවා. එතකොට ඔබ වහන්සේගේ ශාසනය කොහොමද කියලා අහනවා. ඒ වෙලාව කියනවා මේ රහතන් වහන්සේ මේ කැමැත්තෙන් හෝ ඒ වගේම අකමැත්තෙන් හෝ මේ ශාසනයේ එහෙම හැසිරුණත් නිවන් දකින්ද පලාදිගමයකටපත් වෙන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ නම් අපි එහෙම දේශනා කළ නෑ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම මේ කැමැත්තෙන් හෝ යම් කිසි විදිහකින් යම් කෙනෙක් අකමැත්තෙන් හෝ මේ Brahmacharyaවේ හැසිරීම සිද්ධ වීමේදී යම් කෙනෙක් අයෝනිසෝ මනසිකාරයෙන් නම් යම් කෙනෙක් හැසිරෙන්නේ එයා කැමැත්තෙන් හිටියත් අකමැත්තෙන් Brahmacharyaවේ හැසිරුණත් එයාට ඵලයක් ලබන්න බෑ. නමුත් කැමැත්තෙන් යම් කිසි කෙනෙක් Brahmacharyaවේ හැසිරෙනකොට ඒ කෙනා නුවණින් යුක්තව නම් ඒ කෙනාගේ Brahmacharyaව සකස් වෙන්නේ වැඩෙන්නේ අන්න ඒ කෙනාට ඒ උතුම් ඵලය සාක්ෂාත් කරගන්න පුළුවන් කියලා උන්වහන්සේ ඒ වෙලාවේ කුමාරයාට දේශනා කරනවා. ඉතින් මේ කුමාරයා ඊටමත් සතුටු වෙනවා එහෙනම් මේ භාග්‍යතුන් වහන්සේ ඒ ඒ ශාස්ත්‍රඥ වහන්සේ උසස් කෙනෙක් උත්කෘෂ්ඨ කෙනෙක් විය යුතුයි කියලා උන්වහන්සේට වන්දනා කරලා යනවා. ඊට පස්සේ උන්වහන්සේ බුදුරජාණන් වහන්සේට මේ කාරණාව කිව්වහම බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ දේශනා කරනවා උන්වහන්සේට ප්‍රශංසා කරනවා ඔබ කියූප එක හරි කියලා. ඒ වෙලාවේ රහතන් වහන්සේ කියනවා ස්වාමීනි මම කියපු දේ හරිද ඒක මොකක් හරි වැරද්දක් තියෙනවද කියලා. නෑ ඔබ කියපු එක එහෙමම තමයි මම දේශනා කළත් මම දේශනා කරන්නේ ওই විදිහ තමයි කියලා ප්‍රශංසා කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ උපමා භාවිතා කරමින් උපමා කතා කියමින් භාග්‍යතුන් වහන්සේගේ අධිගම ලැබීම පිළිබඳව අන්‍යයන්ට යම් කෙනෙක් අධිගමයන් නොලැබීම පිළිබඳව දේශනා කරනවා. ඉතින් ඊට පස්සේ තෙරුන් වහන්සේ සතුටු වෙලා බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කරනවා. ඊළඟට පින්වත්නි අපිට හම්බෙන්න අනුරුද්ධ සූත්‍රය බුදුරජාණන් වහන්සේ සවැත් නුවර දෙවුරම් මෙහෙර වැඩ වාසය කරන්නේ සැරියුත් තෙරුන් පංච පංචංග වඩුවාට තමයි මේ දේශනාව කරන්නේ චේතය විමුක්තිය සහ අප්‍රමාණ වඩන ආකාරය පිළිබඳව ඒ අප්‍රමාණතාවය ඇති මහග්ග తত্ত্বය පිළිබඳව තමයි දේශනා කරන්නේ ඒ වගේම මේ ඒ පංචකංග වඩුවා අහනවා ස්වාමීනි මේ චේතු විමුක්තියක් ඒ වගේම මහග්ගතතාවයක් කියන්නේ මේ දෙකේ එකක්ද එහෙම නැත්නම් දෙකක්ද දෙකක් නම් ඒකේ වෙනස මොකක්ද කියලා අහනවා. ඊට පස්සේ මේ වෙලාවේ අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා මේක අකුරු වලින් ගත්තත් දෙකක් මේකේ අර්ථය ගත්තත් දෙකක් යම් කිසි කෙනෙක් මේ මුළු ලෝකයේ පිළිබඳව මේකම අරමුණක් ඇති කරගෙන මෛත්‍රී සිතින් වාසය කරනවා නම් චේතු විමුක්තියක් ඇතිව වාසය කරනවා නම් මේ ලෝකයේ කෙරෙහිම හැඟීමක් ඇති කරගෙන වාසය කරනවා නම් ඒක තමයි චේතු විමුක්තිය. ඒ වගේම මහග්ගත සිත කියලා කියන්නේ ඊට වඩා එහා ගිය දෙයක් දස දිශාව සිව් දිශාවෙහි මේ ලෝකයටම මේ මහ පොළවටම තමන්ගේ ඒ කසිනය ඒ තමන්ගේ ඒ මෛත්‍රිය තමන්ගේ ඒ මහග්ගත සිත පතුරවා වාසය කරනවා නම් තමන්ගේ හිත පතුරවා වාසය කරනවා නම් අන්න ඒක තමයි මහග්ගත සිත කියලා මේ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ ඊළඟට අහනවා ඊළඟට උන්වහන්සේ විස්තර කරනවා පින්වත්නි එහෙම අර මහග්ගත සිත වඩලා ඒ වගේම චේතෝ විමුක්ති ආදී මේ තත්ත්වයන් වලටපත් වෙලා ඒ අය ඒ බ්‍රහ්ම ලෝක ආදී මේ තැන්වල උප්පත්ති ලැබනේ දේවනිකායන් වලට යනවා. දේවනිකායන් වලට ගියාට පස්සේ ඒ දේවනිකායන් වලදී ඒ දෙවියන්ගේ වර්ණයේ සහ ආලෝකයේ සමාන ආකාරයක් ඒ වර්ණයන් වල විවිධත්වය පිළිබඳව දේශනා කරනවා. දැන් එකහාස් ඒ දිවි ලෝකයට යනවා ඒ බ්‍රහ්ම ලෝකවල ඉපදලා ඉන්නකොට ඒ අය එකතු එකතු වෙනවා ඒ ඒ බ්‍රහ්ම ලෝකවල ඉන්නකොට එකට එකතු වෙනවා එකතු වුණාට පස්සේ ඒ අයගේ වර්ණය වෙනස් වර්ණය වෙනස් වෙනවා වුණාට ආලෝකය එකයි හැබැයි ඒ ආලෝකය එකක් වුණාට වර්ණයේ විවිධත්වය වෙලා ඒ හතර දෙනාගෙන් එක්කෙනෙක් එතනින් යනකොට ඒ ආලෝකයේ වෙනසක් තියෙනවා. එතකොට වර්ණයේ වෙනස කොහොමද තියෙනවා ආලෝකය එක හා සමානව පේනවා නමුත් ඒ පිරිස අතර ඉඳලා යනකොට ඒ ආලෝකයේ වෙනසක් තියෙනවා. ඒ ඒ ඒ ආලෝකයේ වෙනස ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ විග්‍රහ කරනවා උපමා ආදී භාවිතා කරමින් මේ පහන් දැල්ල ආදී උපමා භාවිතා කරමින් උන්වහන්සේ ඒක විස්තර කරනවා. ඉතින් ඒ වෙලාවේ එතන වැඩ ඉන්නවා සබිය කච්චායන තෙරුන් වහන්සේ ඒ අනුරුද්ධ තෙරුන් වහන්සේගෙන් අහනවා ඒ සියලු දෙවියන්ගේ ඒ ස්වල්ප වූ ආලෝකය ඒ දෙවියන්ගේ පවතිනවද ඒ වගේ නැතන් දෙවියෝ අප්‍රමාණ වූ ආලෝක ඇතුව වාසය කරනවද අන්න ඒකට හේතුව මොකක්ද දැන් සමහර දෙවිවරු ඉන්න එතන අප්‍රමාණ ආලෝකයක් තියෙනවා. ඒ වගේම සමහර දෙවිවරු ඉන්නවා අල්ප වූ ආලෝකයක්, ස්වල්ප ආලෝකයක් කියන දෙවිවරු ඉන්නවා. හැබැයි ඒකට හේතුව මොකක්ද? ඒ වෙලාවේ අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා අප්‍රමාණ මහග්ගත සිත් වර්ධනය කරලා යම්කිසි දෙවි කෙනෙක් ඒ බ්‍රහ්ම ලෝකයට ගියාද ඒ අයගේ වර්ණය ඒ ඒ අයගේ ආලෝකය විවිධත්වයක් තියෙනවා අර චේතෝ විමුක්තිය ආදී මේ தත්වයන් වල ඉඳලා ඉපදුන දෙවරුන්ගේ ආලෝකයේ අනුභවයක් තියෙනවා ඒ පිරිසිදු වීම සහ අපිරිසිදු වීම පිළිබඳවත් ඒ ආලෝකයේ ඒ අපිරිසිදු වර්ණයේ පවතින අවස්ථා තියෙනවා පිරිසිදු වර්ණ පවතින අවස්ථා තියෙනවා. ඒ එහෙම පිරිසුදු වර්ණ ලැබෙන්නත් අපිරිසුදු වර්ණ ලැබෙන්නත් හේතුව මොකක්ද? අනේ වෙලාවේ දේශනා කරන සමහර අය ලබා ගන්න කමතහන ඊ타මත්ම පැහැදිලිව පිරිසිදුව ලබා ගන්න කමඨහන කමඨහනේ දක්ෂ භාවය ඇති කර ගන්නවා. සමහර අය කමඨහන පිළිබඳව ඡායාවක් විතරක් පැහැදිලි භාවයක් නැතුව ඡායාවක පමණ ප්‍රමාණයක් විතරක් ඒ කමඨහන පිළිබඳව ඒ සිත වදනවා. අත එහෙම වුණාම තමයි ඒ වර්ණ සුපැහැදිලි පිරිසිදු හෝ එහෙම නැත්නම් දුර්වර්ණ භාවයකටපත් වෙන්නේ කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ විස්තර කරනවා. ඊළඟට පින්වත්නි උපක්ඛිලේශ සූත්‍රය සංග්‍රහ වෙනවා. කොසඹෑ නුවර ഘോഷිතාරාමේදී බුදුරජාණන් වහන්සේ අනුරුද්ධ තෙරුන්ට මේ දේශනාව කරන්නේ ඒ දිබ්බ චක්කු ඥානයේ ඕබාසේ පිළිබඳව සහ රූප දර්ශනය පිළිබඳව ඒ ඇතිවීම ඒ නැතිවීම පිළිබඳවයි දේශනා කරන්නේ එතකොට මේ භික්ෂූන් වහන්සේලාගේ යම්කිසි හේතුවක් නිසා කලහකාරී තත්වයක් ඇති වෙනවා බුදුරජාණන් වහන්සේ දෙතුන් වතාවක්ම ගිහිල්ලා කලහ කරන්න එපා කියලා දේශනා කරනවා. හැබැයි ඒක අහන්නේ නැතිව භික්ෂුන් වහන්සේලා කලහ කරන මේ මදීවර තව භික්ෂුන් වහන්සේ නමක් බුදුහාමුදුරන්ට කියනවා. බුදුරජාණන් වහන්සේ පැත්තකට වෙලා ඉඳ මේ කලහව මේ විදිහටම පවතිනවා කියලා බුදුරජාණන් වහන්සේට කියනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ එතනින් ඉවත් වෙලා ඒ භික්ෂුන් පිළිබඳව කලකිරීමක් ඇති වෙලා බුදුරජාණන් වහන්සේ එතනින් අයින් වෙලා ඒ කලහ කිරීමේ ආදීනව කලහ නොකිරීමේ ආනිසංශ මේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ හිතින් මෙනෙහි කරමින් ඒ ධර්මයන් පිළිබඳව කල්පනා කරනවා ඒ කල්පනා කරලා බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ සිහිපත් කරනවා කල්පනා කරනවා බොහෝ පිරිස් නැතුව වනේ ඉන්න ඒ ඇතෙකුමෙන් බොහෝ පිරිස් නැතුව කලහකාරී පිරිස් වලින් ඈත් වෙලා හුදකලා වාසය කරන ඒ වනයේ ඉන්න ඇතෙකුමෙන් හුදකලා වාසය කිරීම ඊටාම උසස් කියලා බුදුරජාණන් වහන්සේ වර්ණනා කරමින් බුදුරජාණන් වහන්සේ එතනින් වැඩම කරනවා බාලක ලෝණකාර කියන ගමට. එහෙම වැඩම කරාට පස්සේ ඒ ගමේ ඒ වනයේ වැඩ වාසය කරනවා ඒ බගු කියන ස්ථවිරයන් වහන්සේ. උන්වහන්සේගේ සුව දුක් විමසලා ඊළඟට උන්වහන්සේ කෙරෙහි බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කර නැවත ප්‍රාචීන වංශයට වැඩම කරනවා. එහි වැඩම කරාට පස්සේ ප්‍රාචීන ඒ ප්‍රදේශයේ ඒ කැලයක් ඇසුරු කරගෙන අනුරුද්ධ මහරහතන් වහන්සේ ඒ වගේම නන්දිය තෙරුන් වහන්සේ කිම්බිල තෙරුන් වහන්සේ වැඩ වාසය කරනවා ඊට පස්සේ ඒ අනුරුද්ධ තෙරුන් වහන්සේ සහ ඒ උන්වහන්සේලාගේ ඒ වාද නැතුව විවාදයක් නැතුව උන්වහන්සේලා සමගිව වාසය කරනවාද කියලා බුදුරජාණන් වහන්සේ විමසනකොට උන්වහන්සේලා එසේමයි ස්වාමීනි කියලා මෛත්‍රියෙන් වාසය කරන ආකාරය පිළිබඳව දේශනා කරනවා. ඒ වගේම කොහොමද මේ මෛත්‍රියේ සහගතව වාසය කරන්නේ කිව්වහම බුදුරජාණන් වහන්සේට දේශනා කරනවා ස්වාමීනි මෙන්න මේ කාය කර්මයෙන්, වචී කර්මයෙන්, මනෝ කර්මයෙන් අපි වුණෝන් කෙරෙහි මෛත්‍රී සහගතව වාසය කරනවා. ඊළඟට අප්‍රමාදීව වාසය කරනවාද කියලා බුදුරජාණන් වහන්සේ විමසනවා. එහෙමයි බුදුරජාණන් වහන්සේ අපි අප්‍රමාදීව වාසය කරනවා කියලා ඒ අප්‍රමාදීව වාසය කරන ආකාරය පිළිබඳව උන්වහන්සේලා විස්තර කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒ විදිහට විමසනකොට උන්වහන්සේලා කියනවා දවස් 5කට සැරයක් අපි බුදුරජාණන් වහන්සේ එළි වෙනකන් ධර්මයේ කතා කරනවා. ඒ විදිහට පින්වත්නි නිවන් මාර්ග පිළිබඳව ඒ උන්වහන්සේලාගේ අධිගම පිළිබඳව බුදුරජාණන් වහන්සේ විමසලා උන්වහන්සේලා බොහෝම හොඳට ඒ ධර්ම ප්‍රතිපත්තිය යෙදෙන ආකාරය පිළිබඳව බුදුරජාණන් වහන්සේට දේශනා කරාම විග්‍රහ කරාම බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කළා එතරින් වැඩම කරනවා ඊළඟට පින්වත්නි අපිට හම් වෙන සූත්‍රය තමයි උපක්ඛලේශ සූත්‍රය. දිබ්බ චක්කු ඥානය පිළිබඳව ඒ ඒ තුල ඇතිවන ගැටලු පිළිබඳවයි සාකච්ඡා කරන්නේ. ඒ දිබ්බචක්කු ඥානය ඒ රූප දිවසින් දැක්කට පස්සේ ඒවා කල් නොයවා ඉක්මනින්ම මේ දිවස්ස පිරිහෙනවා. ඒ පිළිබඳව අනුරුද්ධ තෙරුන් වහන්සේට බුදුරජාණන් වහන්සේ ඒ හේතුන් පිළිබඳව දේශනා කරනවා. පස්සේ විචිකිච්ඡාසිත උපක්ලේශයක් විදිහට දේශනා කරනවා. අනේක හඳුනාගෙන ප්‍රහීන කළා. ඒ වගේම ඊට අමතරව ගත්තොත් එහෙම මෙන්න මේ කියන තීන මිද්ද ඒ වගේම සියලුම ඒ වීරිය නැතිකම ඒ වගේම අවිජ්ජාව පංච නීවරණ ධර්මයන් මෙන්න මේ කෙලෙස් ධර්මයන් තමයි ඔය චිත්ත සමාධියට හානි කරන්නේ ඒ වගේ දිබ්බ චක්කු ඥාන ආදී උපදවා ගත්තට පස්සේ ඉක්මනින්ම ඒවා පිරෙහෙන්න හේතුව මෙන්න මේ පංච නීවරණයන් බව දේශනා කරලා ඒවා බුදුරජාණන් වහන්සේ ප්‍රහීන කරලා ඒවා හඳුනාගෙන ප්‍රහීන කළ ආකාරය පිළිබඳව දේශනා කරනවා ඒ වගේම ඒවා බොහෝ කාලයක් පවතින්නට හේතුව බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී දේශනා කරනවා. ඒතරේ බොහෝ කාලයක් පැවතීමට ඒවා හේතු ඒ වගේම මේ කෙලස් ධර්මයන් තීන මිද්දාදී මේ කෙලස් ධර්මයන් කාමච්ඡන්දාදී කෙලස් ධර්මයන් ව්‍යාපාදාදී කෙලස් ධර්මයන් හඳුනාගෙන ඒවා දුරු කිරීමෙන් තමන් වහන්සේ එවැනි වූ தත්වයන් වල පැවැත්ම සකස් කර ආකාරය පිළිබඳව දේශනා කරලා අවසානයේදී බුදුරජාණන් වහන්සේ මේවා දුරු කරාම රහත් වන ආකාරයක් දේශනා කරනවා. ඊළඟට පින්වත්නි අපිට හම්බ වෙනවා මේ බාල පඬිත කියලා සූත්‍රයක්. මේක සවැත් නුවර දේවරම් මෙහෙර වැඩ වාසය කරනකොට තමයි බුදුරජාණන් වහන්සේ මේ මහා සංඝරත්නය අරමුණු කරගෙන දේශනා කරන්නේ. එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ මානසිකාර නරක දේවල් තියෙනවා. සමහර අයගේ මානසිකාර බොහෝම අකුසල සහගතයි. දුෂ්චරිත වුණ දුබ්බාසිත වචන තියෙනවා. දුෂ්චරිතව ජීවිත ගත කරනවා. අන්නේ ඒ වගේ අය ප්‍රාණඝාත, අදත්තාදාන, කාමිත්‍යාචාර, මුසාවාද, පිසුනා වාච මේ ආදී වශයෙන් බොහෝ අකුසල් කරනවා. අන්නේ අකුසල කරාම ඒ අයට ඒකේ විපාක දෙන වාර ආකාර කිහිපයක් න දිට්ඨ ධම්ම විදිහට විපාක දෙනවා. ඒ වගේම මේවා මානසික විදිහටත් විපාක දෙනවා, කර්ම විදිහටත් විපාක දෙනවා. දැන් සමහර අයට කර්ම කරපුවාම සමහර අය ඒ වැරදි කරන අය ගැන කතා කරනකොට ඒ වැරදි වලට බයිනකොට වැරදි විවේචනය කරනකොට අන්න එයාගේ හිත රිදෙනවා මේ මෙයා මේ බනින්නේ මේ වැරදි කරන අයට ඉතින් මමත් මේ වැරද්ද කරනවානේ කියලා චිත්ත පීඩා ඇති වෙනවා. ඊළඟට ඒක ditthi ධම්ම වේදිනී වශයෙන් තමයි විපාක විදිහට සකස් වෙනවා. ඊළඟට මරණයෙන් පස්සේ අපායේ ගිහින් උපදින්න වෙනවා. ඒ අපායේ ඉපදුනාට පස්සේ ඒ විනිපාත නිරයන් වල තියෙන දුක් බොහෝමයක් පිළිබඳව මේක සාකච්ඡා කරනවා. ත්‍රිසන් ලෝකයේ විඳින දුක්, പ്രേත ලෝකයේ වැටලා විඳින දුක් පිළිබඳව මේ සූත්‍රය තුළ සාකච්ඡා කරනවා. ඊට අමතරව පණ්ඩිතයාගේ ලක්ෂණය කායික වාචික මානසික සුචිත භාවයෙන් පංචශීලී ආරක්ෂා කරමින් වාසය කරන කෙනා දිව්‍ය ලෝකයේ ගිහින් උපදින ආකාරයේ පිළිබඳව ඒ සප සම්පත් ලබන ආකාරයේ පිළිබඳව දේශනා කරනවා. එතකොට දිව්‍ය ලෝකය කියන්නේ පඬිතයන් ඉපදෙන්න තැනක් කියලා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය තුළින් දේශනා කරනවා. ඊළඟට අපිට හම්බ වෙනවා පින්වත්නි ජනප්‍රිය සූත්‍රයක් අපි කවුරුත් දන්න දේවදූත සූත්‍රය. මේ දේවදූත සූත්‍රය මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපාය පිළිබඳවයි, නිරය පිළිබඳවයි පව්කම් කරලා නිරයට ගියාට පස්සේ නිරය පාලකයෝ රජුරු අපි කියන්නේ නිරේ ඉන්න රජ්ජුරුවනේ යම රජ්ජුරුව යම රජ්ජුරුව ඉස්සරහට එක්කන් ගියාට පස්සේ යම රජ්ජුරුව මෙයාගෙන් ප්‍රශ්න පහක් අහනවා දේවදූතයන් පිළිබඳව මරණයේ දේවදූතයෙක් ඒක දැක්කේ නැද්ද කියලා අහනවා ලෙඩ වෙලා ඉන්න කෙනෙක් දැක්කේ නැද්ද ඒක දේවදූතයෙක් කියලා කියනවා ඉපදලා ඉන්න අලුත ඉපදුන බිලින්දෙක් දැක්කේ නැද්ද ඒ දේවදූතයෙක් ඒ දේවදූතය දැක්කේ නැද්ද එතකොට මරණයටපත් වුණු මලකඳක් වැරදි කළා දඩුවම් විදින කෙනෙක් මේ වගේ දැක්කේ නැද්ද? ඒක දකිනකොට හිතුන්නේ නැද්ද? මමත් පව්කම් කළොත් මටත් නැවත නැවත උපදින්න වෙනවා. මම පව්කම් කිරීම කිසි තේරුමක් නැහැ. මැරෙනවා, ලෙඩ වෙනවා, ඉපදෙනවා, මේ වගේ දුක් විඳින්න වෙනවා. මෙන්න මේ වගේ ස්වභාවයන් වලට මූල දෙන්න වෙනවා. ඒ නිසා මම පව්කම් කළා වැඩක් නැහැ කියලා උඹට තේරුනේ නැද්ද? එතකොට මේ වැරද්ද කළේ නුඹගේ අම්මා නෙමේ තාත්තා නෙමේ අනිත් අය නෙමේ නුඹමයි මේ වැරද්ද කරේ කියලා ඒ වෙලාවේ නිසා උඹම මේ මේ වැරදි වලට දඬුවම් බෙදින්න ඕනි කියලා නිරයපාලයන්ට කියලා දඬුවම් ලබා දෙන ආකාරය පිළිබඳව මේකේ දීර්ඝ විස්තරයක් තියෙනවා ඒ අපාය පිළිබඳව ඉතින් මේ ලෝධිය වලින් දුක් දෙන විදිහ ඊළඟට හුළු වලින් අන්න විදිහ කටින් බුදු ගසලා නගන්න විදිහ තව බොහෝ නිරේතින් දුක් පිළිබඳව විස්තර කරනවා මේ සූත්‍ර දේශනාවේදී. ඉතින් මෙන්න මේ විදිහට පින්වත් ශුන්්‍යත වර්ගයේ දේශනා බොහොමයක් සංග්‍රහ වෙනවා සූත්‍ර දේශනා 10ක්. ඉතින් මේ දේශනා පිළිබඳව ඉදිරියේදී හෙට දින සිට මහා සංග්‍රහණය මේ පින්වතුන්ට ඒ ධර්මය දේශනා කරනවා දිහිරික ලෙස. ඉතින් අපි මේ මේන් කතා කළේ යම් කිසි විදිහේ මාත්‍රිකාමය කරුණු ටිකක් පමණයි. ඉදිරියේදී අපිට සූත්‍ර දේශනා පිළිබඳව සම්පූර්ණ අවබෝධයක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එහෙමනම් අපට අද ලැබී තියෙන කාල වේලාව මෙතනින් අවසන් වෙනවා. මේ උතුම් වූ සූත්‍ර දේශනාවන් වලින් තමන්ගේ ජීවිතය ගත යුතු හරය අරගෙන ජීවිතයේ වැරදි අඩුපාඩු දුරු කරගෙන ඉහළ වූ මානසිකත්වයන් කරා යන්නට අපි කවුරුත් උනන්දු වෙමු උත්සාහවන්ත වෙමු. ඒ සඳහා හැමදෙනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා. හැමදෙනාටම උතුම් වූ ධර්මාභෝධයම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කරනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු තං සදා